පින්වත් හැම දෙනාටම තිරුවන් සරණයි මේ මොහොතේදී ත්‍රිපිටක ධර්මයේ තුල සඳහන් වෙන කාරණාවන් මේ පරිවර්තන දෝෂයන් නිසා තීරුම් ගැනීම අපහසු භාවයකට පත් වෙලා තියෙනවා මේක කිසිසේත්ම දහම් මැස විවර නො වූ පුතුජනිකයෙකුට තේරුම් ගැනීම කිසි විටකවත් කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ඒ නිසා හොඳට පැහැදිලිව අපි මෙතනදී තේරුම් ගන්න ඕන මේ ත්‍රිපිටක වාසිතයේ අනිත් ඇතුළාන්ත අර්ථ ටික ගලප ගන්න නම් පොත්ත ඉවත් කරගෙන යථාර්ථය දකින්න ඕන. එහෙනම් මේ පොතුජනික යන්ට මේ පොත් පොත්ත තේරුම් අරගෙන නැවත නැවතත් මේ පොත්තම ජනිත කරගෙන යනවා මිසක් අජ්ජ අනික හෙවත් ඇතුලාන්ත අනිත් යථාර්ථය අවබෝධ කරගන්න බෑ එනිසා මේ පොතු අජ්ජ අනික කියලා පොතුජ්ජනික කියන පදය අපිට නිරුක්ති කරන්න පුළුවන්කම තියෙනවා එනම් අභ්‍යන්තර අනිත් යථාර්ථය අවබෝධ කරගෙන මේ පොතු ජනිත කිරීමෙන් මිදිලා පරමාර්ථ සත්‍ය අවබෝධ කරගෙන මේ ධර්මතාවය මැනවින් පහදගෙන සංසාර දුකින් එතර වීම පිණිස නම් අනිවාර්යයෙන්ම ආර්ය ශාසනය හරහා මේ බුද්ධ ප්‍රඥාව මතු කරගෙන මෙන්න මේ ප්‍රඥා ඇසෙන් අපිට පුළුවන්කම ලැබෙනවා මේ උතුම් වූ දහම් මඟ විවර කරගන්න ප්‍රඥාව කියලා කියන්නේ විඥාණයට අයිති කටපාඩම් කරපු දැනුමක් නෙවෙයි මේ ප්‍රඥාව ලැබෙන්නේ පරතෝ ගෝසිත පත්‍ය හරහා මේ ප්‍රඥාව ලැබෙන්නේ අපිට අර ආර්ය කලන වැටෙන් එතකොට මේ ලෞතර බුද්ධ ශක්තිය හරහා පවත්වගෙන එහෙම නැත්නම් භව උද්ධ කරපු සත්‍ය හරහා පවත්වගෙන එන ඥානය තමයි මේ අපි ප්‍රඥා ඇහැ කියලා කියන්නේ මේක මේ සත්ව පුජ්‍යල කියන ස්වභාවයකට අයිති එකක් නෙමෙයි ප්‍රඥාව කියලා කියන්නේ මේක ශක්තියක් මේක තමයි අපි බුද්ධ ශක්තිය විදියට හඳුන්වන්නේ මෙන්න මේ ශක්තිය හරහා තමයි එහෙම නැත්නම් මේ ආර්ය කලන වැට හරහා තමයි මේ ශක්තිය අපිට ලබලා දෙන්නේ මේ ඔස්සේ තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ උඩුගම් බලා යාත්‍රා කරන්න එහෙම නැත්නම් නිවන් මඟ පූර්ණ කරගන්න. ඒ නිසා මෙතන හොඳට තේරුම් ගන්න ඕන අපි ਸਰව සම්පූර්ණ වශයෙන්ම මේ දහන් මඟ තේරුම් ගන්නවා නම් අස්සාද දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා පැහැදිලි විදිහටම තේරුම් ගන්න ඕන මේ අස්කල යුතු සාදයට දිට්ටි ගත වෙන ක්‍රමය පැහැදිලිවම ත්‍රිපිටක ධර්මයේ තුල විස්තර කරනවා පටිසම්භිදා මග්ගප්පකරණේ අස්සාද දිට්ටි කියන කොටසේදී මේක පැහැදිලිවම විග්‍රහ කරලා විස්තර කරලා තියෙනවා යන් රූපම් පටිච්ච උප්පජ්ජති සුකන් සෝමනස්සං අයන් රූපස්ස අස්සාදෝති අබිනිවේෂ පරාමාසෝ දිට්ටි දිට්ටි න අස්සාදෝ අස්සාදෝ න දිට්ටි අඤ්ඤ දිට්ටි අඤ්ඤෝ අස්සාදෝ යාච දිට්ටි යෝච අස්සාදෝ අයං උච්චති අස්සාද දිට්ටි කියන විදිහට මෙන්න මේ අස්කල යුතු සාදයට එහෙම නැත්නම් අස්කල යුතු මේ සාදගත් ටිකට නැවත නැවතත් දිට්ටි ගත වෙලා මේ සංසාර ගමන යාත්‍රා වෙන හැටි මෙතන පැහැදිලිවම විග්‍රහ කරලා විස්තර කරලා පෙන්වලා දීලා තියෙනවා. එහෙනම් අපි හොඳට මෙතන තේරුම් ගන්න ඕන මේ අපි අසන් කළ යුතු අවිද්‍යාවෙන් යුක්තව අනවරාග සංසාර ගමනේ රාග, ద్వේස, මෝහත් එක්ක මුලාවට පත් වෙලා සාදගෙන ආපු අස්කල යුතු ටික නැවත නැවතත් මොකද්ද වෙන්නේ රූ අප් කරගන්නකොට එහෙම නැත්නම් රූ ඔප් කරගෙන රුප්පන වෙනකොට මේක පංචකාම අන්හරහා මේ මේ මොහොතේ නැවත නැවතත් අය වෙන්න පටන් ගන්නවා එහෙනම් මෙතන තේරුම් ගන්න ඕන මෙතන මේ කියන්නේ අපේ රූපයක් ගැටෙනකොටම මෙන්න මේ මොහොතේදී සිද්ධ වෙන ක්‍රියාවලියක් තියෙනවා ඒක තමයි අර පංචකාම අන් හරහා නැවතත් අර අස්කල යුතු ටික ඉහලට අද්දගෙන රූ අප් රූ ඔප් කරගන්න පටන් ගන්නවා. එහෙනම් මේ රුව ඔප් කරගන්නේ රුව තුල තියනවා කියලා මේ අස්සාද දිටිගත වෙන්නේ අර පංචකාම අං හරහා නැවතත් අර අස්කල යුතු සාදගත ටික අය වෙන්න පටන් ගන්නකොට මේ රූ ඔප් නැන් වෙනවා එහෙම නැත්නම් රූ අප් වෙන්න පටන් ගන්නවා එතකොට අපි මොකද්ද කරන්නේ සුකන් සෝමනස්සං කියලා ස්වභාවයකට uppajjati වෙනවා කියලා රැවටෙන්න පටන් ගන්නවා එහෙනම් අපි තේරුම් ගන්න ඕන මෙතන මේ අපි සුඛ සෝමනස්සයක් විදිහට දරාගෙන ඉඳලා තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි මේ අස්කල යුතු ටික රූ ඔප්නංගගෙන අප් කරගෙන පංචකාම අං හරහා අය කරගන්නකොට <clears throat> මෙන්න මේකට තමයි අපි අස්සාදේ අස්සාදේ කියලා මෙන්න මේ දැනෙන දැවිල්ලට තමයි රැවටිලා මෙච්චර කාලයක් අල්ලගෙන දරාගෙන ඉඳලා තියෙන්නේ. දැන් මෙන්න මේක මේ මොහොතේදී රූපයක් ගැටෙනකොට අර පංචකාම අන්හරා අය වෙලා ඔප්නැන් වෙනකොට අපි මෙන්න මේකට මත් වෙලා මත් වෙලා පුරුද්දට <clears throat> මොකද්ද වෙන්නේ මේ උපදින ස්වභාවය සුඛ සෝමනස්යක් විදිහට අරගෙන දිටි ගත වෙලා මෙන්න මේකට පටිච්ච වෙන්න පටන් ගන්නවා. එතකොට මොකද්ද වෙන්නේ? නැවත නැවතත් <clears throat> අර රූ ඔප්නංවමින් පංචකාම අන් හරහා දිගින් දිගට රාග ගති, ద్వේස ගති, මෝහ ගති ජනිත කර කර පොතු ජනිත කර කර නැවත නැවතත් මෙන්න මේ සුඛ සෝමනස්ස කියලා උපදින මෙන්න මේ ගතියට පටිච්ච වෙවි පටිච්ච වෙවි සං උපාදනය කර කර සංසාර චක්‍රය කරකවනවා මේ ධම්ම චක්‍රය පහළ නොවන තාක්කල් සංසාර චක්‍රය කරකවන ටික මෙන්න මෙතනදී සිද්ධ කරගන්නවා ඉෂ්ට සිද්ධ වෙනවා. එහෙනම් අපි හොඳට නුවණින් ප්‍රඥාවෙන් යුක්තව විමර්ශනය කරලා කල්පනා කරලා බලනවා. මෙන්න මේක <clears throat> අභිනිවේෂ පරාමාස දිට්ඨියක් බව පෙන්නනවා. එහෙනම් අපි කල්පනා කරනවා මෙන්න මේක පර ආමාස දිට්ඨියක්. එහෙනම් කල්පනා කරලා බලන මෙන්න මේක තමයි මේ ආමාසයට ඇවිල්ලා සය කියන්නේ තැම්පත් කරන මේ පර දේවල් හෙවත් රාග දේශ මෝහ ගති නැවත නැවතත් තැම්පත් කරමින් අභිබවා යනවා නිවන නිවන් මග අභිබවා යමින් වසමින් මෙන්න මේ පර ආමාසගත කරන නැවත නැවතත් කෙලෙස් ආමාසගත කරන දිට්ඨිය. එහෙනම් අපි කල්පනා කරලා බලනවා මේ දිට්ඨිය අස්සාදේ නෙවෙයි දිටි න අස්සාදෝ අස්සාදෝ න දිටි එහෙනම් මෙතන කල්පනා කරන්න ඕන දිට්ඨිය අස්සාදේ නෙවෙයි අස්සාදය දිට්ඨිය නෙවෙයි <clears throat> එහෙනම් මෙතන මේ කියන්නේ අර අස්කල යුතු සාදය මතු වෙනකොට අවිද්‍යාවෙන් මෙන්න මේකට දිටිගත වෙනවා දිටි ගත වෙලායි මේකට පටිච්ච වෙන්නේ මොකක් කියලාද මේකට දිටිගත වෙන්නේ මේකට මත් වෙලා පුරුද්දට මේ 10 සුඛ සෝමනස්සයක් විදිහට අරගෙන පුරුදු කරලා තියෙන නිසා මෙන්න මේ දිට්ඨිය මෙතනට මතු කරලා මේ අස්කල යුතු සෑද ගත්ත මේ කුණු ගතියට නැවතත් පටි ඉච්ච වෙන්න පටන් ගන්නවා. එහෙනම් අපි කල්පනා කරලා බලනවා මේ අස්කල යුතු සාදය වෙනම එකක් මෙන්න මේකට අවිද්‍යාවෙන් මත් වෙලා ditthිගත වීම තවත් එකක්. එනම් මේ අස්කල යුතු සාදේ පංචකාම අන්හරා අය වෙනකොට අපි ප්‍රඥාවෙන් නුවණින් අර ditthිය කඩාගෙන තිබුණේ නැත්තම් මේ අස්සාදේ කියන්නේ ගින්නක් බව, දැවිල්ලක් බව, මේක රාග ගින්නම බව අපි අවබෝධයටපත් වෙලා තිබ්බේ නැත්තම් අර අවිද්‍යාසහගත ditthියෙන් මේ අස්කල යුතු සාදේට පටිච්ච වෙලා නැවත නැවතත් සංඋපාදනය කර ගැනීමක් කරගන්නවා. මේක හොඳට නුවණින් ප්‍රඥාවෙන් යුක්තව තේරුම් ගත්තේ නැත්නම් අපිට පුළුවන් කමක් නැහැ මෙන්න මේ අස්සාද දිට්ඨිය අවබෝධ කරලා මේ අස්සාද දිට්ඨියෙන් ගැලවෙන්න. පැහැදිලිවම බුදුන් වහන්සේ මෙතනදී විග්‍රහ කරලා පෙන්නලා තියෙනවා අස්සාද දිට්ඨි මිච්ඡා දිට්ඨි මිච්ඡා දිට්ඨි දිට්ඨි විප්පatti කියලා. එහෙනම් හොඳට කල්පනා කරන්න ඕන මේ අස්සාදය නැමැති දිට්ඨිය එහෙම නැත්නම් මේ අස්කල යුතු සාදයට මේක මේ දාහය අපි සුඛ සෝමනස්සයක් විදිහට අරගෙන දිට්ටි ගත වීම මිත්‍යා දිට්ටියක් බවම බුදුන් වහන්සේ පැහැදිලිවම විග්‍රහ කරලා පෙන්නලා තියෙනවා. ඒ නිසා අපි මේක විප්පත්තියක් බවම මේක විපත්තියක් බවටම පත්වෙන බව පැහැදිලි විදිහටම මෙතනදී විස්තර කරලා දීලා තියෙනවා එහෙනම් මෙන්න මේක තේරුම් ගන්න බැරි විච්ච නිසා අපිට මේ අස්සාදය කියන එකේ ආදීනවය තේරුම් අරගෙන සංසාර දුකෙන් එතර වෙන්න බැරි වුණා මේ මග නුවණ පහද ගන්න බැරි වුණා ඒ අස්සාද දිට්ටි මිච්ඡා දිට්ටි මිච්ඡා දිට්ටි දිට්ටිගතම් දිට්ටි ගහනම් දිට්ටි කන්තාරම් දිට්ටි විසූකන් දිට්ටි විපනන්දිතං මෙන්න මේ විදිහට පැහැදිලිවම මේ අස්සාද දිට්ටිය මොකද්ද කියන එක පටිසම්භිදා මග්ගප්පකරණය තුල විස්තර කරනවා මේ අස්සාද දෘෂ්ටිය මිච්ඡා දෘෂ්ටියක් බව දෘෂ්ටි ගතයක්ම බව දෘෂ්ටි ගහණයක්ම බව දෘෂ්ටි කාන්තාරයක්ම බව දෘෂ්ටි නැමැති හුලක්ම බව දෘෂ්ටියන්ගේ විරූප චලනයක් බව දෘෂ්ටි සංයෝගයක් බව දෘෂ්ටි සෛලයක් බව දෘෂ්ටි සම්පාදයක් බව පැහැදිලි විදිහටම විස්තර කරලා මෙතන පෙන්නනවා එනම් මේක දෘෂ්ටි කාන්තාරයක් මේක දෘෂ්ටි පරාමාසය බවම තේරුම් අරගෙන මේ අස්සාදය කියලා කියන්නේ පැහැදිලි විදිහටම දිට්ටි ගත වෙන මුලාවක් බව නුවණින් ප්‍රඥාවෙන් විමර්ශනය කළා බලපු කෙනෙකුට තේරෙනවා මේ අස්සාද කියන ගින්න නේද සුඛ සෝමනස්සයක් විදිහට අරගෙන මේකට පටිච්ච වෙවි නැවත නැවතත් මේ පංචකාම අන්හරහා රූ ඔප්නං වන ක්‍රියාවලියක් තුලින් මිරිඟුවක් මායාවක් අල්ලගෙන මෙච්චර කාලයක් දිගින් දිගට ආවේ මේ සුඛ සෝමනස්සයක් විදිහට රාග ගින්නට පටිච්ච වෙවි අනේ දුකයි අනේ අපොයි ගිනි ගන්නවා පිච්චෙනවා අවිලනවා කීකේ මේ සංසාර ගමනක් මේ විදිහට දුවගෙන දුවගෙන ආපු බව නුවණින් ප්‍රඥාවෙන් යුක්තව තේරුම් ගත්තොත් අපිට තේරෙනවා මේ අනිච්ච කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි අනි ඉච්ච කියලා කියන්නේ පැහැදිලිවම අපි තේරුම් ගන්න ඕන මේ අං ඉච්ච කියලා කියන්නේ මේ පංචකාම අන් වලට නැවත නැවතත් අපි ඉච්ඡාවෙන් බැඳෙනවා නම් මෙන්න මේ අන් වලට මේ ගින්න මතු කරලා දෙන අන් ටිකටයි අපි නැවත නැවතත් මේ පටි ඉච්ඡ වෙවි මේ සංසාර ගමන දුවන්නේ එහෙනම් මෙතන තේරුම් ගන්නවා මේ අංවලට කොයිතරම් ඉච්ඡාවෙන් බැඳුනත් රාගගිනි, ద్వේසගිනි, මෝහගිනි ඇවිලෙනවා මිසක දැනෙන මේ සුඛ සෝමනස්සය මිරිඟුවක් බව, මායාවක් බව, දෘෂ්ටිගතයක් බව, දෘෂ්ටි කාන්තාරයක් බවම තේරුම් ගත්තනම් අපිට පැහැදිලිවම තේරෙනවා මේ ගින්නෙන් අපි සුන්දර හොයන්න කියලා යන හැම මොහොතකම මේ ගින්න තවදුරටත් ඇවිලෙනවා මිසක පිච්චෙනවා මිසක මේ ගින්නටම වැටිලා රාග ගින්නෙන්ම දැවෙනවා මිසක අපිට කවම කවදාකවත් අපි හදාගත් දෘෂ්ටියට මෙන්න මේක මෙන්න මේ ලෝකය පවත්වන්න බැරි බව තේරුම් ගන්නවා. එනම් මේ ඉච්ඡාව කියලා කියන්නේ දෘෂ්ටියක් බව අපි තේරුම් ගන්න ඕන. මේ දෘෂ්ටිය ඇති කරගෙන තියෙන්නේ අස්සාදේ නැමැති සාදගත් ගින්නට බව සුඛසෝමනස්සේ විදිහට දැකපු හුරු කරපු පුරුද්දගත ගින්නට බව තේරුම් ගත්තොත් අන්න මෙතන පැහැදිලිවම තේරුම් ගන්නවා මේ ගින්නෙන් සුන්දර ලබන්න පුළුවන් කියලා හිතාගෙන ඇති කරගත්ත දිට්ඨිය තමයි ඊච්ඡාව. මෙන්න මේ දිට්ඨියෙන් තමයි අපි පටි ඉච්ඡ වෙන්නේ. මෙන්න මේ සුන්දර විදිහට මවාපාන සුඛ සෝමනස්යක් විදිහට මවාපාන මේ ගින්නට එහෙම නැත්නම් මේ රාගයට මෙන්න මේක තේරුම් ගත්තනම් අපිට තේරෙනවා නිතදින්ම ගිනි ගන්න ලෝකයක් මේ දෘෂ්ටියට පවත්වන්න පුළුවන් කමක් නැහැ. එනම් කැමැතිසේ නැති ලෝකයා කැමැද්දට පවත්වන්න ගිහිල්ලයි මේ මහා දුක් කන්දකට දුක් ගොඩකට මූණ පාන්න සිද්ධ වුණේ කියන තැන තේරුම් ගත්තනම් අනීච්ච තේරෙනවා ආදීනව විදිහට. ඊළඟට අපි කල්පනා කරලා බලනවා මේ ගින්නට දිට්ටියෙන් පටි හිච්ච වෙන්න වෙන්න මොකද්ද සිද්ධ වෙන්නේ මේ දිට්ටියෙන් පටි වෙන්න වෙන්න මෙන්න මේක පහද ගන්න ඕන මේ පටි වෙන තැන නැත්නම් අපි මොකද්ද වෙන්නේ මේ දූෂිත වූ පහත් වූ මේ සන් ටික සාරයි කියලා ගන්න ගන්න නැවතත් මේ පහත් දෘෂ්ටි කාන්තාරයටම ඇදගෙන වැටෙනවා මෙන්න මේකට බය කියන එක විස්තර කරනවා මේකයි මේ බයට එන දුක්ඛා විදිහට මේ ධර්මයේ පැහැදිලි කරන්නේ. එනම් මේ අසාර වූ සාරයක් නැති අනර්ථ වූ වැඩපිළිවෙල විදිහට අසා රට්ටේන අනත්තා කියලා මෙන්න මෙතනයි මේක පැහැදිලි කරන්නේ. එහෙනම් අපි කල්පනා කරලා බලන්න ඕන මෙන්න මේ විදිහටයි අපිට මේ උදය වැය දකින්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ අස්කල යුතු සාදයට දිටිගත වෙලා මෙන්න මේ රාගය දේශයේ මෝහය පොතු ජනිත කිරීමේ උදාවීම දැකලා මෙන්න මේකට ආහාර නොදී ඉඳලා මෙන්න මේකට පටිච්ච නොවි ඉඳලා මෙන්න මේක වය කරගන්න ක්‍රමවේදය ප්‍රඥාවෙන් නුවණෙන් දැක්කනම් සරලවම මෙන්න මේ උදය වැය ඥානය කියන එක අපිට මෙතනින්ම තේරුම් අරගෙන මේ උදාවීම දැකලා වය කරන විදිහ දැකලා අපිට පුළුවන්කම ලැබෙනවා අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන මේ අනිච්චයට පටිච්ච වෙවි යන සංසාර ගමනින් මිදිලා නිදහස් වෙලා නිවනින් සැනසෙන්න. එනම් මේ මොහොතේදී මෙන්න මේ කාරණා ටික ප්‍රඥාවෙන් නුවණින් විමර්ශනය කරලා බලලා සංසාර දුක්ගින්න නිවා ගනිත්වා නිවා ගනිත්වා වහ වහාම නිවනින්ම සැනසීම ලබත්වා හැමදෙනාටම තෙරුවන් සරණයි